අවසරයි ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම අවුරුදු 4ක් සිට සතිය පිහිටවීමේ යෙදිමි දැන් දැන් දැන් මට નિરાයාසයෙන් සක්මන කරගෙන යා හැක ඇවිදීමේ ක්‍රියාව දෙස පිට කෙනෙකු බලන්නාක් මෙන් නිරීක්ෂණය කරමි ක්‍රමයෙන් නිදිමත ගතියක් ඇතිවේ එසේම ශරීරයේ තද ගති හා සැහැල්ලු ගති දැනේ ඒවා දෙසද පිට කෙනෙකු ලෙස බලා සිටිමි එවිට ඒවා ක්‍රමයෙන් නැති වී යයි සමහර විට ශරීරයේ සමහර කොටස් නැති නැතිව යන්නාක් මෙන් පෙනේ සිතවිලි පැමිණියත් ඒවායින් බාධාාවක් නැත සිතුවිලි පැමිණ නැති වී යන ආකාරය බලා සිටිමි. සිතුවිලි පැමිණ නැති වී යාම මාගේ පාලනයෙන් තොර බව දැනේ. පරියංක භාවනාව. මම දැන් මෙතන යයි තුන් වාරයක් මෙනෙහි කර ශරීරය දෙසට සිත යොමු කරමි. මම මුලදී උදරයේ පිම්බීම හැකිලිම අරමුණු කරගෙන භාවනාව ආරම්භ කළද දැන් මට එය මුල සිටම නොදැනේ. මම දිගටම ශරීරය දෙස බලා සිටින විට ශරීරයේ තදවීම හා සැහැල්ලු වීම හා මාංශපේශී නලියන ආකාරය දැනේ. එම දැනීමක් දෙස මම දිගටම බලා සිටීමට උත්සාහ කරමි. එවිට එම දැනීම ක්‍රමයෙන් නැති වී යයි. ඉන්පසු මම හිස් අවකාශයක මිනිත්තු කිහිපයක් ගත කරමි. ඉන්පසු ක්‍රමයෙන් නැවත ශරීරයේ තද ගති හා සැහැල්ලු ගති මතුවේ. නැවත ඒ දෙස බලා සිටින විට ක්‍රමයෙන් නැති වී ගොස් හිස් අවකාශය නැවත මතුවේ. මේ ලෙසට මුළු පර්යංකයේම ගත කරමි. සමහර විට ශරීරයේ විශේෂයෙන් පාදයේ තද වේදනා දැනේ. ඒ දෙසද පිටකෙනෙකු ලෙස බලා සිටින විට ඒවා ක්‍රමයෙන් නැතිවේ. සමහර අවස්ථාවලදී සිතුවිලි පැමිණේ. ඒවායින් සිතේ චංචල ගතියක් ඇති නොවේ. සිතුවිලි පැමිණ නැති වී යන ආකාරය බලා සිටිමි. එදිනෙදා ජීවිතයේ සතියෙන් ගත කිරීමට උත්සාහ කරමි. එසේම ජීවිතයේ සිදුවෙන දේවල් දෙස උපේක්ෂාවෙන් බලා සිටීමට උත්සාහ කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේකේ සක්මන පරියන්ක දෙකේම එක්ක පිට කෙනෙක් විදිහට බලනවා එහෙම නැත්නම් පිට කෙනෙක් විදිහට දකින්නවා කියන අදහස ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් වැටෙන්නේ අනාත්ම සංකල්පයේදී අනිච්ච දුක්ඛං වල නෙවෙයි. ਸਰවඥාන්සේ පෙන්නනවා අනාත්මය කියනකොට වැටෙන ආකාර පහක් තියෙනවා කියලා. අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ කියලා. මේකකවත් මට ආඳුම්ට්ටු කරන්න බෑ. මේක පාලනය කරගන්න බෑ කියලා අනාත්ම භාවයේ. ඒ මොන තරම් ගැඹුරට මත වෙලාවත් නිකන් තුච්ච වෙලා යනවා ඔක්කොම. ගණන් ගන්න දෙයක් නෑ තුච්චයි රිත්තයි. මේක ඇතුලේ හරපද්ධතියක් නැහැ. ශුන්‍යයි. හිස්. පරතෝ අනුංග එකක් වා. අපි මේ ජීවිතේ මැරලා ගියාට පස්සේ ඒ ගියාත්ම වෙච්ච මොනක්වත් මතක නැහැ. ඒ ඉන්න කාලෙන් අපි රණ්ඩු සරවල් කරගෙන තෝතෝ වරපල ඥාන කඩු කිනිසි අරගෙන නැටුවා. දැන් මේ ආවට පස්සේ ඉවරයි. හරියට හීනියක් දැකලා නැගිට්ටවා. ඉතින් ඒක අපි හිතලා ගන්නේ. නමුත් අර භාවනා කරනකොට සක්මනේදී පරියන්කේදී Tamanටම පේනවා මේ ක්‍රියාවලිය තන්නේ කරම පටිච්චසමුපාදය සිද්ධ වෙන්නේ මම ඕක හැසිරෙව්වත් නැතත් ඔච්චරයි. ඒකවල පිට එකක් වගේ බලන්න පුළුවන්. හැබැයි ඒක මානසික අසහන තියෙන අයට ලොකු තනිකන් දෝෂයක්. ලොකු බයක්. ඉතින් ඒගොල්ලෝ එතකොට මේ ඇපනෝල් දානවා, පඳුරු වස් කරනවා, දෙයියන්ට ගිහිල්ලා කියනවා බලන්නකො වෙච්ච දේ මේ මොකදෝ වෙලයි කියලා. එතන ඔය බයිපෝලර් ෂිසොෆීනියා කියන ඩිසීස් එක මේ Taman තුලම දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒසකොට ඒක සාමාන්‍යයෙන් භාවනා කරලවත් බේරන්න බැරි භාවනා මානසික ආසන ඉහළම කෙලවල්. ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒක භාවනාදි වෙනවා දෙන්නෙක් නෙවෙයි බර ගහනක් මේක ඇතුලේ ලබ්බේතෝ විලි වාගේ. ඇතුලේ බෙර ගහන කට්ටියක් තියෙනවා නටන කට්ටියක් තියෙනවා එන වැඩ තොගයක් යනවා. හැබැයි ඒක ඇඟිලි ගැහිම් වලින් තොරව හැසිරවීම වලින් තොරව හේ මේකට යන්න අරින්න ඕනේ. අඩු ගන්න කියනවනම් හුස්මවත් ආනපානේ බාධුනික යෝගය හුස්මත් බලෙන් ගන්න එපා. ඔක ඉබේ අඬරින්න. සක්මනත් කරලා කරලා කරලා කරලා සක්මන්ම ලෝපුරුදු වෙලා උහි ඇවිදින්න ආරින්. මේ වම දකුණ ඔසෝනවා තබන ඔසෝන යන තැන ඔක්කොම කරන දේවල්. කරලා කරලා කරලා අන්තිමට ওই සක්මන විශ්ින් සක්මන කෙරෙන වෙලාවට ගියාම ඔන්න පේන්න පටන් ගන්නවා. එකෙක් ඇවිදිනවා. තව එකෙක් බලා ඉන්නවා. නැත්නම් මම ඉඳගෙන ඉන්නවා මම ඉදියා බලා ඉන්නවා. නැත්නම් හුස්ම ගන්නිනවා. ඒ ගන්න එක දිහා බලා ඉන්නවා කවුද හුස්ම ගන්නවා කියලා. අම්මා බබා නලවල පුරනලා අම්මා බබා හුස්ම ගන්න දිහා අම්මා තොටිල්ල කාටලා බලන්නේ. හොඳට පේනවා බබාගේ බඩ උඩ යනවා පල්ලෙහාට. උඩ යනවා පල්ලෙහාට. ඉතින් අම්මා දන්නවා බබා දොයි කියලා. ඒ වගේ මේකත් එහෙමම පරතෝ සංකල්පයට ආවට පස්සේ මැරෙන්න ඉස්සල්ලාම නැත්නම් පිටේ ඉන්න කය කොහොමද පරතෝනේ පරතෝ කියන්නේ අනුන්ගේ කියන අදහස මේකම අනුන්ගේ වගේ බලන්න පුළුවන්. ඒක තමයි ඉතින් මේ ලෝකේ තියෙන ලොකුම දාණය. මේ මගේ කය පණ තියෙද්දිම පිටගෙන ගියක් වගේ දකින්න. මගේම වචන, මගේම ක්‍රියා, මගේම මේ වේදනා, සංඥා ඔක්කොම පේනවා මේ මගේ කියන වේදිකාවේ නට රංගපාන රංගපෑමක් මේකේ තියෙන්නේ. ඉතින් පෘතජ්ජනයා මේක දන්නේ නැතු මේ මම කෙරුවා මට වුණා කියලා හරියට දුක් ගන්නවා. ඒකට මම කියන වචෙන් තමයි හිත් කරදර ගන්නවයි කියන්නේ. පෘතජ්ජනයා දන්නෝ අල්ලපු gedirin හරි කමන්නේ හිත් කරදර ගන්න හැටි. භාවනා කරපේකනාගේ හිතරදර ඇලපතේ දිය කඳුලක් වගේ ඇලවෙච්ච නිලුම් පතකට වතුර ඇඳුලක් කටනවා වගේ හිටින්නේ නැහැ. හිටියත් නිලුම් කලේ උඩ වතුර තියෙන්නේ තැර වෙන්නේ නැතුව. ඔහෙ තියෙනවා හෙල්ලෙනකොට හෙල්ලිලි තියෙනවා. පොඩ්ඩක් උලංගක් ආව ගමන් හැලෙනවා. ඉතින් අර පුතඥය කරන්නේ ඔක්කොගෙම කරදරයි හිත් කරදරයි අතීතේ වයි අනාගතේ වයි අල්ලපු ගෙදරේ වයි වෙන්න තියෙනේ වයි ඔක්කොම අරගෙන අනේ අනිච්චං කියලා ඉතින් අනිච්චං දුක්ඛං සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියලා ඔන්න භාවනා කරනවා. උදේ ඉඳලා ඇඳ වෙනකම් මූණ අට කරගෙන කළු කරගෙන මල ගෙදරකට වගේ හදාගෙන භාවනා කරනවා. ඔක්කොම මම කෙරුවා මම අයියා මම තමයි කරන්නේ කියලා හිතාන. භාවනා කර කර කරන යනට තේින්න පටන් ගන්නවා එකක්වත් නැහැ. ප්‍රධාන කර්මස්ථානයෙන් පටන් ගන්න සියල්ලම චක්‍ර වගේක් දුවන්නේ. ඉතියා බලහිනකොට පේන මේක සදාචල යන්ත්‍රයක්. මට තියෙන මේක දිහා බලන එක විතරයි බබාට පුන්නලා බබා නිදි කරවලා බබා දිහා බලන අම්මා වගේ බලහන් ඉන්න ගියාම මේ ජීවිතේ අපි ආවේ ඔන්න ඔය ටික කරන්න. මේ කයෙන් ගන්න තියෙන වැඩේ ඔච්චරයි. එහෙම නැතුව මේ දහසකුත් යුතුයකම් ඉෂ්ට කරලා අන්තිමට පශ්චාත්තාප වෙලා මැරලා යන්න නෙවෙයි. මේ අපි නැටුවත් නැතත් මේ ශරීරය දුවනවා. මේ කටවිස ටික සිද්ධ වෙනවා. මේ හුස්ම ගන්න එකට අපි අඟත දාන්න ඕනේ නැහැ. කොණ්ඩේ වැවෙන එකට අත දාන්න ඕනේ නැහැ. දත් වැවෙන එකට, නියපොතු වැවෙන එකට, බද්දිරවන එකට මොනම දෙයකටත් අත දාන්න ඕනේ. ඒ යන් ලස්සරට දුවනවා. අත දැම්මොත් ගොරි ගොඩයි. ඒ නිසා බුදුසසුනේ හුස්ම වගේ හිතාමතා කරන්න පුළුවන් උත් හිතාමතා නැති උනත් කෙරෙන්න આવුත් කෘත්‍යයකට හිත දාන්න. අනිච්චානක සහ ඉච්ඡානක දෙකෙන්ම සිද්ධ වෙන්නේ. ඒකල්ලි වෙලා බලනින්න කියනවා ඔබ බලෙන් හුස්ම ගන්න ඕනේ. ගත්තර කමන්නේ නැහැ. ඒකෙන් කරදරයි ඉබේ හුස්ම වැටෙන්න ආරින්. මේ ආනාපාන භාවනා කරන්නේ කරන්නේ ඒකවත් කරන්න බෑ. ඉබේ හුස්ම ගන්න ඕන වැටෙනවා. නම් භාවනා කරන්න කියලා හුස්ම ගන්න ගත්තොත් මේ පිමින්න පටන් අරගන්නවා. ඒකලි වෙල ඒකත් කෙවිලා යනකොට තේරෙන පටන් ගන්නවා මේවා පෙර සැලසුම් කරන ලද න්‍යායකට වැඩ කරන්නේ මට තියෙන්නේ නිරීක්ෂණය කරන එක විතරයි. අනේ නිරීක්ෂණය කියනවා පරතෝ දර්ශනය කියලා. පිට කෙනෙක්ගේ දෙයක් වගේ දකිනවා. ඉතින් අර තමන්ගේ කයට ජීවිතයට මේ තරම් කෑදර මනුස්සයට අර පණ තියෙද්දිම මේකෙන් වෙන් වෙනවා දකින්නකොට දරා ගන්න බෑ. ඒකයි භාවනා කරනකොට පිස්සු ඇදෙන්නේ. අනිවාර්යයෙන්ම පෙන්නනවා. එතකොට බයිපෝලා හරි ක්සිසොෆීනියා හරි මොක් හරි එකට කඩලා යනවා. එතකොට මන් තුල දෙන්නෙක් ඉන්නේ කොහොමද කියලා. බැලුවොත් පෙනෙයි. ඒ නිසා හොඳට භාවනාශින් භාවනාව යන්න. මං කියන්නේ අනායාසින් භාවනාව යන්න අරින්න. එතෙන් යනකම් අපි දාන පටන් ගන්නෑ. එහෙම නැත්නම් විපස්සනා පටන් ගන්නෑ. අනායාසයෙන් යන්න ගියarpසේ බලන කොලාන ගියා මේක හරීම సౌందర్యාත්මකයි. හැම සිද්ධියක්ම సౌందర్యාත්මක කිසිම විකෘතියක් හෝ අස්වාභාවික දෙයක් නැහැ. එතින්ට යන්න ඉබේ වෙන්න අතහරින්න බැරිකම තමයි අපිට තියෙන්නේ. දැන් ওই පරතෝ පිට කෙනෙක් වගේ දකින්න කියන්නේ ඒකට පොඩි ඉඩක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒකට අනුග්‍රහකරනද දත් මදිනකොට බලන්න බුරුසු අතර දුන්නට පස්සේ මෙයා කච කච කච කච කච කච ගහලා දත් පැතකට මැරගෙන යන හැටි. බත් එක අතර දුන්නට පස්සේ ඕක නලන්නලා ගහගෙන ගහගෙන යන හැටි කොන්ක්‍රීට් එක දෙකයි තුන දෙක එක ඇනුවා ගැහුවා වගේ කාගෙන කාගෙන කාගෙන යනවා. වයින් කළ දීපොත් දැන් කෝච්චි ළඟට ඵලයන් කියලා යනවා රුං ගාලා කෝච්චි ළඟට යනවා. අය මොකක්වත්ම නෑ මේකේ. ඒක සුමානක ඔෆිසර් කෙනෙක්ගේ බලන්න පොඩ්ඩක් පැත්තකට සුමානේ වැඩ කරන්න හැටි දීපාන්දර සඳන ගිල්ල ගහ ගන්න අමුඩ හිර වෙන්න සිකුරාද හැන්දෑවේ ගලවනකම් අමුඩ ගැලවෙන්නේ නැති වෙන එක. ඇද්දපන් අම්මා. ළඟ ඉන්න මිනිහටත් වැලමිටින් යනකන යන්නේ එව්ව බෑ. පොඩ්ඩක් ට්‍රැෆික් ජෑම් ආවොත් අද වෙනවා. මොන සේනසුර හදා ඉත ගල්බුරු ලරනෝ පන්සල් යනවා ගිහිල්ලා ආම්සෝගේ කකුල් දෙක අල්ල වැඳලා ලෙව කාලා ඒ ආය සඳ බඩ කරනවා ආය අර චක්‍රේ පටන් ගන්න. පව් අපා. ඔය 52 යනකොට ඔන්න බර්ත්ඩේ එකක් එනවා. අන්තිම 55 යනකොට ඔන්න අර මාරාන්තික ලෙඩක් එනවා. ඇයි මේ අදි නැදිල්ල හැටියට අප්පා. ඊට පස්සේ ආම්ප කරපු සේරම සබ්බසරිම ඉන්ෂුරන්ස් වලට ගෙවලා මැරලා යනවා නිකම්ම නිකන් ඇල් ගැඩවිල්ලෙක් වගේ මැරලා යනවා. මේ අදින ඇදිල්ල කාගේ සැපටද මේ කාටද කඹරන්නේ කියලා බැලුවොත් මේ අකුණ්ඩ හුස්ම ගන්න වෙලාවක්වත් නැහැ. නිකන් කවුරු හරි කිව්වොත් මේ භාවනා කරනවාද කියලා ගහ ගන්න ඉන්නේ. මොනවද තමයි මේ කතා කරන්නේ අපිට මේ දවසේ වැටිවත් කරගන්න බැරි වෙන මොන භාවනා නිකන් හරි ගෝලයක් දාන්න ඕනේ පොඩ බාන කරන්න නැද්ද කියලා. හරියටම නිකන් පීයට පී පපුවර තමයි යනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මේ මෙච්චර මේ කාර්යබහුල ජීවිතේ ඉන්න ගමන් Taman දිහාම පිටකිනෙක එකක් බැලුවා වගේ. කිසాగොතුමගේ දරුවා කිසాగොතුමේ දැනගත්තට පස්සේ මේ මැරිලා කියලා. එතකම ඇදගෙන දිව්‍ය පණ තියෙන දරුවෙක් කියලා බෙහෙත් වෙන්නනේ. ඒ ඊත්තු ගන්නට බෑනේ සේනියාස වැඩිකම නිසා. කිසිම කෙනෙකුට ඒත් ගන්නට බෑ දරුවට මුකුත් කරන්න බෑ මැරිලයි කියලා බුදුරජාණන් කිව්වා මං ධනිවෝරඤ්ඤං මට අබබතක් කරන් හරි මෙයා දිව්වේ ෆුල් මේ මේ පොඩ්ඩක් නැතල මැරිච්ච නැත ගෙදරකින් කිව්වා ඒක ඇහෙන්නෙත් නෑ කිසాగෞතමේ අන්තිමට අතේ දරුවා සීතල වෙනකන් හිතුවේ නෑනේ පරතෝ සංකල්පේ මේ මගේ දරුවා මට මේ නැන්ද මාමලයි ගෙදරින් නැන්දම්මලයි ගෙදරින් එකම සාන්තිය ලැබුණේ මේ දරුවා හම්බුණා. නැන්ත වඳ ගෑණි කියලා බැනුම් ආයිටි ඉතින් මේ දරුවා මරනවා කියලා කොහොම බාරගන්නේ? ඒ නිසනවනේ ඉන්නවා රිලව් නේ පැටව බද පැටව බද බදගෙන යනවනේ දරුවා මැරිලා. පැටිය මැරිලා. අම්මා තාම එක අතකින් ඇදගෙන යනවා. ඇදලා ගහ උඩටත් යනවා. ගිහිලා තියෙනවා පැටියා ඉන්නවනේ බදා ගන්නවනේ නෑ. ඒක ඇරගෙන යනවා දකින්නට කිසා ගෝතමීමයි. කොහේ ගියත් අර මලකුණ අරගෙන දුවන්නේ. ඒකට හිතනවා ඉතින් රිලවියක් කොහොමනම් මනුස්ස දුවක් කොහොම කරන්නේ? කොහොමද හිතන්නේ මේ දරුවා මැරිලා මේක පරතෝ කියලා? හිතන්න බෑ හිතුවොත් මුළු ආත්මෙම ඉවරයි. එහෙනම් මේ දරුවන්නේ මේක එහෙම නෙමෙයි. Tamange කයම Tamangema මේ වේදනා සංඥා සංස්කාර ස්කන්ධ ඒ අනුන්ගේ එකක් වගේ එහෙම බලනකොට බයිපෝලර් හරි සිසොපිනික් සයිකියාට්‍රික් සිටුේෂන් එකක් තියෙනවා නම් බ්ලඩ් ප්‍රෙෂර් නගිනවා, ඔළුව කැරකෙනවා, යකා ගහනවා, নানা ප්‍රකාර ලෙඩ. ඉතින් සයිකියාට්‍රිස්ලා කියනවා මේ පැත්තට ගිහිල්ලා තියෙනවා භාවනා කරන්න එපා. ඒකට මෙඩිටේෂන් එපා, මෙඩිකේෂන් කියත. මෙඩිකේෂන් ද මෙඩිටේෂන් කියලා කරන්නත් පුළුවන්. භාවනා කරන්න පුළුවන් වෙන්නේ එච්චරම පිස්සු නැති අයට තමයි. පිස්සු ටිකක් තියෙනවනම් ඉතින් ඩබල් වෙනවා. පිස්සු හොඳ එකට යනවා. ඉතින් භාවනා මැද රිට්‍රීට් එකක් කරනකොට එක්කෙනෙකුට දෙන්නෙකුට විතර ඔය වයර් මාරු වෙන වෙලාවල් එනවා. මට පුදුමයි මේක 100ට 100ක් එන්නේ නැති එක. හරිනම් එන්න ඕන 100ට 100ක් ඒ තරම්ම කයට ආසයිනේ. ඒ තරම්ම මගේ කියාගෙන ඉන්නේ. ඉතින් එතකොට මේ පරතෝ සංකල්ප ගැන ලියුමක් හරි සටහන් කරන එක ලොකු දෙයක්.